සදා බුද්ධ සම්පන්න පින්වත්නි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ඇති කරගෙන තමයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. අද ඉරිදා දිනේ අපි කතා කරන්නේ ගැඹුරු ධර්මයේ පිළිබඳ අභිධර්මයේ පිළිබඳව. දැන් ඉතින් පළවෙනියෙන්ම තියෙන කොටස තමයි මට මේ වෙනකන් කරපු ටික ඊටා වේගයෙන් සාරාංශය කීම. ඒ මොකද ඊටාම් වේගෙන් මේ ටික කියන්න ඕනේ නැත්නම් අපි හැමදාම එක තැනේදී විස්තර විභාග වැඩි හින්දා ඊට පස්සේ අද කොටස ඊටාම හිමින් අද අපි ඉගෙන ගන්න කොටස කිරීම අභිධර්ම වැඩසටහන අපි නිදහසේ කරන්නේ මොකද අභිධර්මය අපිට ඕන එකක් අත්‍යවශ්‍ය නැහැ නමුත් අවශ්‍යයි අවශ්‍ය නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ නමුත් හැබැයි දන්නවා නම් යම් විදිහකින් අපිට ditthi visuddhiya kankavetana visuddhiya ආදී ගැඹුරු අවබෝධයන් වලට පහසුවක් වෙනවා එතකොට අපි අභිධර්ම ඉගෙන ගන්න උනන්දුවක් ඇති කරගන්නයි මේ වැඩසටහන කරන්නේ. අභිධර්ම ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඒක ජීවිතයට එකතු කරගත්තේ නැත්තා. ජීවිතයේ අපේ ක්‍රියාකාරීත්වය අභිධර්මය තුලින් දකින්න පුළුවන්. අපේ ක්‍රියාකාරීත්වය අපේ මේ ජීවිතය කියන එකේ ක්‍රියාකාරීත්වය අභිධර්මය තුලින් දකිනකොට අපිට ත්‍රිලක්ෂණය මතුවෙන ස්වභාවය වැඩි. එහෙම ඒ පැත්තට මේක හරවා ගන්න නැතුව කරුණු ටික විතරක් ඉගෙන ගැනීම තවත් එක විශේෂයක් ඉගෙන ගත්තා විතරක් වෙනවා. ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. Taman තුලින් අත්දකින්න අත්දකින්න පුළුවන් වෙන විදිහටයි අභිධර්ම ගවේෂණය කරන්න ඕනේ. එහෙනම් මූලිකව අපි දන්නවා චිත්තචෛතසික රූප නිබ්බාන කියන කොටසයි තෝරගන්න තියෙන්නේ. නිබ්බාන කියන කොටස ගැන අපි ධර්ම සාකච්ඡා කරන්නෙත් නැහැ. ඊට පස්සේ රූප කියන කොටස පැත්තකින් තියලා අපි ඉස්සෙල්ලාම ආරම්භ කරේ චිත්තචෛතසික කියන දෙයටයි. චිත්ත කියන්නේ අපිට මේ ඇති වෙන සිත් වලට ඒ සිත් එක්කම එකටම ඇති වෙලා එකටම නැති වෙලා සිත උපදින තැනම ඉපදිලා සිත ගන්න අරමුණම ගන්න තවත් සිත නොවන අන්නේ වූ ක්‍රියාවන් වගේක් තියෙනවා. ඒවට කියනවා චෛතසික කියලා. හරියට මොකක් වගේද? හොද්දක රසය කියන්නේ සිත නම් ඒ රස හැදෙන්න එකතු කරලා තියෙන ද්‍රව්‍ය ටිකට කියනවා චෛතසික කියලා. අන්න ඒ වගේ රසය කියන්නේ රසය හැදෙන්න අනිවාර්යයෙන්ම රසය නොවන වෙනත් මිශ්‍ර කිරීම් ටික හේතු වෙනවා. අන්න ඒක තමයි එහෙනම් චිත්තචෛතසික ගැන ඉස්සලා දැනගන්න ඕනේ. නමුත් අපේ <clears throat> මූලික <clears throat> අරමුණක් තිබුණා. ඒ අරමුණ ගැන කියලා ඉන්න ඕනේ. ඒක හැමදාම අපි කතා කරන්න ටික ඉස්සෙල්ලාම පාසලක් තියෙනවා. මේකේ ළමයි ඉන්නවා. මේ පාසලේ තියෙනවා සමිති කීපයක්. සාහිත්‍ය සමිතිය, සිංහල සමිතිය, ඉංග්‍රීසි සමිතිය, ක්‍රීඩා සමිතිය වගේ සමිති වර්ගයක් තියෙනවා. හොඳට පාසල ගන්න දන්න පරිණත ගුරුවරයෙක් මෙන්න මේ ටික දන්නව නේද කියන්නේ මේ සමිති හැදිලා තියෙන්නේ ළමයින්ගෙන් නේද? එතකොට මේ ගුරුවරයා දන්නවා සිංහල සමිතියේ ඉන්න ළමයි කවුද කියන්නේ. සාහිත්‍ය සමිතියේ ඉන්න ළමයි කවුද කියන්නේ. ඉංග්‍රීසි සමිතියේ ඉන්න ළමයි කවුද කියන්නේ දන්නවා. ඒ වගේ ඒ ඒ සමිතිවල ඉන්න ළමයි ටික ගැන ගුරුවරයා දන්නවා. ඒ වගේම තමයි එක ළමයෙක් ගත්තොත් ඒ ළමයා කොයි සමිතිවලද ඉන්නේ කියනවත් මේ ගුරුවරයා දන්නවා. නේද? එහෙමනම් නේද? ඒ පාසල ගැන ලොකු පරිණත ගතියක් තියෙන ගුරුවරයෙක් කියලා කියන්නේ. එහෙනම් යාට ඕන වෙලාවක කියන්න පුළුවන් මේ මේ සමිතියේ ඉන්න මේ ළමයි ටික මේ මේ ළමයා ඉන්නේ මේ මේ සමිතියේ. තේරෙනවද එතන? එකම සිද්ධිය දෙපැත්තකින් බලලා. තේරෙනවද? එකම සිද්ධිය අන්තිමට වෙලා තියෙන්නේ ළමයි ටිකක් එකතු වෙලා සමිති ටිකක් හදාගෙන. එච්චරයි. නමුත් ඒක දෙපැත්තකින් බලනවා. මේ සමිතියේ මේ ළමයි ටික ඉන්නවා. මේ ළමයා මේ මේ සමිතිවල ඉන්නවා. හරිද? අන්න ඒ වගේ අපේ ජීවිතේ අපේ සිත් සකස් වෙනකොට ඒ ඒ සිත් සකස් වෙන්න හේතු වෙන එකතු වෙන චෛතසික වර්ගයක් තියෙනවා. අපේ සිත් කියන්නේ සමිති ටික නම් චෛතසික කියන්නේ ළමයි ටික නම් ඒ ඒ සිතට ඒ ඒ සිතේට එකතු වෙන චෛතසික ටික දැනගන්න ඕනේ. හරිද? ඒ වගේම ඒ ඒ ළමයා ඉන්න සමිති ටික දැනගන්න ඕන වගේ ඒ එක චෛතසිකයක් ගත්තාම ඒක කොයි කොයි සිත්වල යදෙනවද කියලා දැනගන්න ඕනේ. හරිද? එක සිතක් ගත්තාම ඒ සිත හැදෙන්න කොයි කොයි චෛතසික ටික එකතු වෙනවද කියලා දැනගන්න ඕනේ. එක චෛතසිකයක් ගත්තාම ඒ චෛතසිකය කොයි කොයි සිත්වල යෙදෙනවද කියලා දැනගන්න ඕනේ. ඒ කවුරු ගැනද මේ දැනගන්නේ එතකොට? මේ අපි ගැන. නේද? අපේ ක්‍රියාකාරීත්වය ගැන. හරි එතකොට ඒ ටික අපි දැනගත්තාම අපිට මේ ධර්මය විග්‍රහ කරගන්න සූත්‍ර පිටකේ හදාරනකොට තව මොන හරි දෙයක් ගැන අපි හිතනකොට අපිට අපිව විග්‍රහ කරගන්න හරි ලේසියි. ඒ අපි දන්නවා මේවා මෙහෙමයි වෙන්නේ මේවා මෙහෙමයි වෙන්නේ කියලා මැද ගැටලු ඇති වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ ටික දැනගන්න නම් සමිති ටික මොනවද ළමයි ටික මොනවද කියලා දැනගන්න ඕනද නැද්ද? සමිති දන්නේ නැතුව ළමයි ටික දන්නේ නැතුව හරියයිද? අන්න ඒ හින්දා එහෙනම් සිත් ටික මොනවද චෛතසික ටික මොනවද කියලා දැනගන්න ඕනේ. අපි මේ වෙනකොට සිත් ටික මොනවද චෛතසික මොනවද කියලා ඔක්කොම සාකච්ඡා කරලා තියෙනවා. හරිද? දැන් මේ සතිය වෙනකොට ඒ ටික ඔක්කොම සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපි එහෙම සාකච්ඡා කරලා තියෙනවා දැන් තියෙන මිශ්‍රණය කතා කරන්න. ඒකෙත් යම් කොටසක් අපි සාකච්ඡා කරා. එතකොට ඒ ඒ චෛතසිකයන් ඒ ඒ ළමයෙක් ගත්තාම ඒ ළමයා ඉන්න සමිති ටික ඒ ඒ චෛතසිකයන් කොයි කොයි සිත්වල යෙදෙනවද කියලා දැන ගැනීමට කියනවා සංප්‍රයෝග ණය කියලා. හරිද? ඒකට කියනවා සංප්‍රයෝග ණය කියන්නේ ක්‍රමය, නීතිය, එන සංප්‍රයෝග වෙන නීතිය කියලා. ඊළඟට ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් ඒ මොකක්ද අර ඒ ඒ සමිතියේ ඉන්න ළමයි ටික වගේ ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් ගැන කිව්වා ඒකට කියනවා සංග්‍රහ ණය කියලා හරිද එතකොට සම්ප්‍රයෝග ණය ගැනයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ ඒකයි මම කිව්වා වේගෙන් මේ ටික කියනවා කියලා සම්ප්‍රයෝග ණය පිළිබඳ කතා කරා කතා කරනකොට මේ ඒකේ නීති 16ක් තියෙන බව සඳහන් කරා ඉතින් මේ හැම තැනකදීම අපිට ඉක්මනින් සිත් ටික පිළිබඳ මම කිව්වා අභිධර්මයට එන්න හරි ගිය සතියේ මම ගොඩක් අවධාරණය කරා පුළුවන් තරම් ඉක්මනට මේ සටහන අරගෙන සිත් සටහන සහ චෛත්‍යික සටහන තමන්ගේ පැත්තෙන් ඉක්මනින් ඔළුවට නැගෙන විදිහට කොලේක හරි ලියලා මතක තියාගන්න හැම වෙලෙම මතක තියාගෙන මේක හදාගන්න කියලා පටන් ගත්ත දවසේ ඉඳන් කිව්වා. එතකොට සිත් 121ක් විස්තර ක්‍රමයෙන් සිත් කොටස් හතරකට බෙදෙනවා කාමාවචර, රූපාවචර, අරූපාවචර ලෝකෝත්තර කියලා. කාමාවචර සිත් ආය කොටස් තුනකට බෙදෙනවා. අකුසල සිත්, අහේතුක සිත් සහ සෝබන සිත් කියලා. දැන් එතකොට මතක් වෙනවනේ කොහෙද මං ඉන්නේ දැන් කියලා. අකුසල සිත් කිව්වම ආය කොටස් තුනකට බෙදෙනවා. ලෝභ, දේශ, මෝහ කියලා. අහේතුක සිත් ටික කොටස් තුනකට බෙදෙනවා. කුසල විපාක, අකුසල විපාක, ක්‍රියා කියලා. හරිද? කුසල විපාක, අකුසල විපාක, ක්‍රියා කියලා. එතනින් එහාට තියෙන කාමාවචර කුසල සිත් ටිකත් රූපාවචර අරූපාවචර සිත් ඔක්කොම කොටස් තුනකටයි දෙන්නේ. ඒක ලේසි ලේසියෙන්ද එහෙම කියන්නේ මොනවද? කුසල විපාක ක්‍රියා. කුසල විපාක ක්‍රියා කියලා. ලෝකෝත්තර සිත් කොටස් දෙකකට බෙදෙනවා මාර්ග සහ ඵල කියලා. හරිද? ඔන්න ඔය ටික අංකත් එක්ක මතක තියාගත්තා වටිනවා. හරිද? කාමාවචර සිත් 54යි රූපාවචර දේශි මතක තියාගන්න. කාමාවචර සිත් 54 මතක තියාගන්න කොහොම හරි කරලා. රූපාවචර 15ක් වෙන්නේ මොකද? ධාන 5යි කුසල විපාක ක්‍රියා තුනෙන් වැඩි වුණාම 15යි. එතකොට අරූපාවචර 12 වෙන්නේ කොහොමද? ධ්‍යාන මට්ටම් නැත්නම් චතුත් ධ්‍යාන පංචම ධ්‍යානෙන් එහා තියෙන ආකින් සංඥායතනය, ආකාසඤ්ඤායතනය ආදී වශයෙන් තියෙන ඒවා ගත්තාම 4යි. හතරවරක් තුන කුසල විපාක ක්‍රියා වශයෙන් තුනයි. දැන් හිතයි අපිට අල්ලන්න බෑ හාමුදුරනේ ඔච්චර වේගෙන් කියන්න එපා කියලා. මේ වේගෙන් කියන්නේ ඇයි? ඇයි වේගෙන් කියන්නේ මේ කරපු බොහෝ වාරයක් කරපු ටික. නැත්තම් මෙහෙම වේගෙන් කිව්වේ නැත්තම් මොකද වෙන්නේ? අපිට මදි වෙනවා ඉතින් අලුත් කෑල්ලක් කරන්න. හරි දැන් ගියේ ඉරිදා අපි ප්‍රීතිය ගැන විතරයි කරන්න උනේ. ඒකින්ද මේ දන්න ටිකයි වේගෙන් කියන්නේ. මතක තියාගන්න ක්‍රමේ මම එහෙම කිව්වේ ලෝකෝත්තර මාර්ග ඵල නේද? එතකොට 8යි සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකුදාගාම මාර්ගය, සකුදාගාම ඵලය. ඒ විදිහට 8යි ධ්‍යාන පහෙන් වැඩි වුණාම 40යි. හරිද? ඔය විදිහට සිත් ගැන දල අදහසක් තියෙන්න ඕනේ. සිත් ගැන කියනකොටම ඔය සටහන දිගේ යන්න ඕනේ. චෛතසික හරිය ලේසි චෛත්‍යිකත් කොටස් තුනකට බෙදෙනවා හැම වෙලේම කුසල අකුසල සහ දෙපැත්තටම යන ඒවා කියලායි. එතකොට ඒවට කියන නම් තමයි නේද? අන්‍ය සමාන රාශිය කියලා කියන්නේ කුසල අකුසල දෙපැත්තටම යන ඒවා. අකුසල රාශිය සහ කුසල අකුසල සහ සෝබන රාශිය. ඒත් අන්‍ය සමාන රාශිය ආය කොටස් දෙකකට බෙදුවා හැම හිතක් එක්කම යන ඒවා. ඒවට කිව්වා සර්වචිත්ත සාධාරණ කියලා. සමහර ඒවාත් එක්ක විතරක් යන ඒවට කුසල් වලටත් යනවා අකුසල් වලටත් යනවා. සමහර කිව්වට ඒවා වෙලාවකට කුසලයටත් යනවා අකුසල ඇත්තන ඒවට කිව්වා ප්‍රකීර්ණ චෛතසික කියලා. ඊළඟට තියෙනවා අකුසල රාශිය සහ සෝබන රාශිය. එතකොට සෝබන රාශිය කොටස් තුනකට බෙදුවා හත හතරකට බෙදුවා සෝබන සාධාරණ විරති අප්‍රමඤ්ඤ සහ ප්‍රඥා කියලා. හරිද? ඒතර ඔක්කොම එදිලා තියෙන්නේ කොහොමද කියලාත් අපිට තේරෙයි. දැන් හරි දැන් ඔය දැන් චිත්ත චෛතසික ගැන ඔය සාරාංශගත දැනුම වේගයෙන් Taman තුලට එන විදිහට හොඳට පාඩම් කරලා සකස් කරගන්න ඕනේ. ඒ ටික එනවනම් ඉක්මනට ඉක්මනට ඉක්මනට ඉක්මනට සටහනක් විදිහට. ඔක සටහනක් විදිහට මනසේ මතක තියාගන්න පුළුවන්. එනවනම් මේ කතා කරන දේවල් එතනින් එහාට තේරෙනවා. ඉක්මනට එන විදිහට හදාගන්න ඕන මේක ලේසි වැඩක්. අමාරු වැඩක් නෙවෙයි. ඇත්තටම ලේසි වැඩක්. මේ වචන ටිකේ පැටලෙල්ල තමයි තියෙන කෙනෙක් හිතයි හාමුදුරුවෝ පොඩ්ඩක් ඔය අමාරු එක අපිට අපිට පහසු කරන්න ලේසි කියලා කියනවා කියලා නෑ. සාරාංශය ඔලුවට ගන්න. හරිද? අංක ටිකත් එක්ක සටහන් ටික හදාගන්න සටහන් ටික අඳගන්න මේ විදිහට නිකන් ගැලීම් සටහනක් වගේ අඳගෙන අංක ටිකත් එක්ක මතක තියාගන්න රටාව එකම ලස්සන රටාවක් තියෙන්නේ එතකොට හරි ලේසි හරිද ඉක්මනට ඔළුවට එන්න ඒ ටික ඇත්තටම දැනගත්තොත් ඊළඟට බලන්න මේ අපූර්ව ක්‍රමයේ තියෙන්නේ සංප්‍රයෝග ණය 16යි මේ 16 මතක තියාගන්න හරි ලේසියි හරි ලේසි කියන්නේ ඇයි අන්නේ දැන් <clears throat> දැන් ආයෙත් වේගෙන් කියන තව ටිකක් තියෙන්නේ. අපි ඊයේ කතා කරපු ටික. අන්නේ සමාන රාශිය. දැන් අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ එක එක ළමයා අරගෙන කොයි සමිතිවලද ඉන්නේ. එක එක චෛතසික අරගෙන කොයි සිත්වලද ඒකේ යෙදෙන්නේ කියලා. හරි? එතකොට චෛතසික බෙදලා තියෙන විදිහටයි ගන්න යන්නේ. එතකොට අන්නේ සමාන රාශිය ගත්තාම ඒකේ තියෙන පළවෙනි ගොඩ තමයි සර්වචිත්ත සාධාරණ. ඔන්න පළවෙනි නීතිය නිකම් වෙනවා. සර්වචිත්ත සාධාරණ කියනකොට මොකද වෙන්නේ? හැම හිතක් එක්කම යදෙනවා. එහෙනම් මේ ළමයි ටික හැම සමිතියකම ඉන්නවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම වෙන් කරලා දාලා තියෙන්නේ මොකද්ද? හැම සමිතියකම ඉන්න ළමයි ටික. මේ ළමයි ටික ගැන මම මේ කට්ටිය වෙනම ගොඩකට දැම්මා. දාලා නමක් දැම්මා. හරිද? හැම සමිතියකම ඉන්න ළමයි. හරිද? ඒ විදිහම නමක් තමයි දාලා තියෙන්නේ. මොකද? සර්ව චිත්ත සාධාරණ. අපි හිතමු පාසලේ තියෙන සමහර සමිති අධ්‍යාපනයට බාධා කරන සමිති. සමහර සමිති අධ්‍යාපනයට උදව් කරන සමිතිය. ඒ වගේ මේ සමහර ළමයි ටිකක් ඉන්නවා ඒ ಜಾති දෙකේම ඉන්නවා. හරිද? ඒ ಜಾති, ඒ සමිති ಜಾති දෙකේම ඉන්නවා. හැබැයි ඔක්කොගේම නැහැ. හරිද? ඔක්කොගේම ඉන්නවා නම් දෙකේම ඉන්නවා. ඒකත් හරිනේ දැන් අපි ගත්ත කලින් ගත්ත කට්ටිය ඔක්කොගේම ඉන්නවා නම් දෙකේම ඉන්නවා. ඔක්කොගේම නැහැ. වේලාවකට හොඳ සමිති වලත් ඉන්නවා. වේලාවකට අධ්‍යාපනයට බාධා වෙන සමිති වලත් ඉන්නවා. ඒ වගේ සමහර චෛතසික තියෙනවා කුසලයත් එක්කත් තියෙනවා අකුසලයත් එක්කත් තියෙනවා. කපටි යාළුවා වගේ කියලා කියන්නේ එහෙමයි නේද? හොඳ වැඩේ කරනකොටත් ආ හොඳයි හොඳයි කියලා එනවා. නරක වැඩේ කරනකොටත් එනවා. නේද? මොනවද ඒ? විතක්ක, විචාර, අදිමෝක, වීරය, ප්‍රීති, ඡන්ද. කුසල ඡන්ද තියෙනවා, අකුසල ඡන්ද තියෙනවා. කුසල පැත්තට වීරය තියෙනවා, අකුසල පැත්තට වීරය තියෙනවා. නේද? කුසල පැත්තට විතක්ක තියෙනවා, අකුසල පැත්තට විතක්ක තියෙනවා. කුසල පැත්තට විචාර තියෙනවා, අකුසල පැත්තක් තියෙනවා. අර බලන්න. ඉතින් ඊටා පැහැදිලි නේද? වීරය ගැන විතරක් හිතුවොත් බලන්න කොච්චර ආසහිතනවද කියලා අපි ධර්මයේ හදාරද්දී වීරය කියන එක ගත්තා. ආ අකුසලයටත් වීරය. නේද? බරක් උසුලාගෙන යනවා වගේ එකක් නේ වීරය කියලා කියන්නේ. දැන් මට අතනින් එහාට දැන් තන් මැරතන් එකක් දුවන කෙනෙක් දිනුම් කණුවෙන් එහාට යන්න පෙනිපෙනී පෙනිපෙනී දැන් වැටෙන්න ඕන්න මෙන්න තියෙද්දි මොකද කරන්නේ? නේද? නොවැටි තද බල අදහසකින් දරාගෙන දුක් දරාගෙන අතරින් එහාට යනවා වගේ හිත යම් යම් අරමුණු කෙරෙහි යනකොට දුක් දරාගෙන ඒ අරමුණට ළඟා වෙන්න යන හිතෙන්ම උපදින සිත නොවන අන්‍ය වූ ක්‍රියාවක් තමයි චෛතසිකය තමයි වීරිය කියලා කියන්නේ. එතකොට ඒක කුසල පැත්තටත් තියෙනවා අකුසල පැත්තටත් තියෙනවා. හරිද? ඉතින් මේක හරි ප්‍රායෝගික මෙහෙනම් මේ කවුරු ගැනද මේ කතා කරන්නේ? අපි ගැන කතා කරන්නේ. නේද? ඒකද අභිධර්මයේ බොහොම රසවත් කියලා මම නැවත නැවත මතක් කරන්න ඕනේ. ඒක තේරුම් ගන්නට එහෙනම් ප්‍රකීර්ණක චෛතසික කියලා ටිකක් තියෙනවා. ඒ වගේම තමයි අකුසල චෛතසික මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්ධච්චය, ලෝභය, ditthිය වගේ අකුසල රාශියක් තියෙනවා. ඒ කට්ටිය තමයි අර නරක සමිති හදන කට්ටිය. ඒ වගේම සෝබන රාශිය. එතකොට මේකෙන් පළවෙනි එයෙන් අපි ගත්තේ අන්න සමාන ටිකේ තියෙන සාරචිත්ත සාධාරණ චෛතසික ගැන. එහෙනම් පළවෙනි නීතිය 16න් එකක් අපිට හම්බුණා. ඒ මොකද්ද පළවෙනි එක? සියලු සිත්වල යෙදෙනවා. සියලු සිත්වල යෙදෙනවා කියලා. ඊට පස්සේ මම වේගෙන් මතක් කරන එකත් ඊයේ ඊයේ පෙර ඊයේ කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා දවසට. හරිද? එතකොට ගිය ඉරිදා සහ ඊට ඉස්සෙල්ලා ඉරිදා දවස්වල අපි සාකච්ඡා කරපු කාරණා අතර තිබ්බා විතක්කයේ යෙදෙන චෛතසිකයන් ටික. විතක්කයේ යෙදෙන චෛතසිකයන් ටික ගත්තාම අපි කාමාවචර සිත් 54ක් තියෙනවා. ඒ සින සිත් 54න් දෙපස් විඥාණය ඇරෙන්න 44කම යදෙනවා. හරිද? දෙපස් විඥාණය ඇරෙන්න 44 ගැන දෙපස් විඥාණය කියන මම කියලා දීලා තියෙනවා. එතකොට ඒ ඇරෙන්න අනිත් 44ේම මේ විතක්ක කියන චෛතසිකය යදෙනවා කාමාවචර පැත්තේ. ඊළඟට ධ්‍යාන පැත්තෙන් ගත්තාම ප්‍රථම ධ්‍යානෙ විතරයිනේ විතක්කය දෙන්නේ. ප්‍රථම ධ්‍යාන සිත් කොච්චරක් තියෙනවද? ප්‍රථම ධ්‍යාන සිත් තියෙන්නේ රූපාවචර පැත්තෙන් ප්‍රථම ධානය සිත් 3යි කුසල විපාක ක්‍රියා. හරිද? එතන ඉඳන් දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, පස්වෙනි ධානය මොකක්කවත් විතක්ක කියන එක නැහැ. ඊළඟට මාර්ගසිත පැත්තෙන් මාර්ගසිත, ඵලසිත කියන ඒවා 8ක් තියෙනවා. සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියලා. එතකොට මේ 8යි එතකොට එතනේ 8 විතරයි ඇයි ප්‍රථම ධානයට විතරයි. දෙවෙනි ධානයේදී මාර්ගසිත 8ක් තියෙනවා. තුන්වෙනි ධානයේදී මාර්ගසිත 8ක් මාර්ගඵලසිත 8ක් තියෙනවා. ඒවයේ නැහැ. ඇයි ඒකේ ਵਿਚාර විතක්ක නැති හින්දා. අන්න මේසි අර 54න් 44යි ධානසිත 11යි. 44 11යි 55යි. ආ විතක්ක චෛතසිකයේ දෙන්නේ 55යි. ඔක තමයි දෙවෙනි නීතිය. එතකොට ඒක මතක තියාගන්න ලේසි. දැන් මෙහෙම කිව්වට පස්සේ අපි මොකද කරන්නේ? පොතක් හොයාගෙන ඉක්මනට මේක බලලා මේ නීති ටික මතක තියාගන්න. එතකොට ඕන තැනක කතා කරන්න පුළුවන්. දන්නවද? විතක්ක චෛතසිකයේ යෙදෙන සිත් කියලා හයියෙන් කතා කරොත් එහෙම බණ මඩුවක එහෙම ටිකක් ඡන්දියක් වෙන්න පුළුවන් ධර්මයේ පැත්තේ. හරිද? අපි ධර්මයේ දන්න කෙනෙක් නේද? අහවල් අහවල් තන විතක්කේ යෙදෙන්නේ නැහැ. කියලා ඉතින් එහෙම ටිකක් දැනගෙන හිටියොත් මොකද? ටිකක් නිකන් ආඩම්බරෙන් ඉන්න පුළුවන්. ටිකක් දන්නව මොන හරි කියලා. නේද? ඒකින්ද අනිත් එක ඔක්කොටම වැඩිය හොඳම දේ තමයි ඔය ඔය වගේ කතා කරන අය ගැන අපිට එකපාරට බය හිතෙනවනේ. අම්මෝ බලන්නකො මේ එයා කියනවා අතන යෙදෙන්නේ මේ සිත මෙතන යෙදෙන්නේ මේ චෛතසිකයේ කතා කරලා මාව නිකන් කැරකිලා ගියා වගේ යාලා පුදුම විදිහට ධර්මය දන්නේ කියලා හිතනවා අපි බය වෙනවා අපි සමහරට ඊට වැඩිය අපි ගුණාත්මකයි සමහර ලොකු දේවල් කතා කරන අයට වැඩිය මං කියන්නේ හැම වෙලේම එහෙමයි කියලා සමහර විට හැබැයි ඉතින් ඒ ගුණාත්මක භාවය තිබුණත් අපි පොඩ්ඩක් පැත්තකටලා ඉන්නවා කතා කරන්න ගියාම මේවා කතා කරන්න දන්නේ නැත. දැන් මේ මේවත් දන්නවා අපි. තමන්ගේ ගුණාත්මක භාවයත් එක්ක ධර්ම කරුණු හොඳින් දන්නවා නම් අපිට ඒ පිළිබඳව නේද සාකච්ඡාවලදී අන් අයට කියලා දෙද්දී බොහොම පහසු පහසු වෙනවා. ඉතින් ඒකද මේක අතහරින්න එපා. මේක කරන්න පුළුවන් දෙයක් පුංචි මහන්සියක් විතරයි වෙන්න දින ඔయిత වැඩිය ගොඩ මහන්සියලා තියෙනවා කාමචන්දේ හින්දා. විභාග කරගන්න එක එක ශේත්‍රවල පොත්පත් හොයාගෙන පැය ගණන් මහන්සියෙදී නේද වතුර බේසන් වල කකුල් දාගෙන ඒ කාමචන්දේ හින්දා. නේද? එහෙනම් ධර්මයෙන් හින්දා ටිකක් මහන්සි වුණාට කමක් නැහැ. අභිධර්ම පොතක් හොයාගෙන මේ කතා කරපු දවසේම හැන්දෑවේ බලනවා නම් අපිට පොඩි පහසුවක් තියෙනවා. ඊළඟට බලන්න ਵਿਚාරය කියන දෙවෙනි නීතියට යද්දී මොකද වෙන්නේ? ඔතෙන්ට අලුතෙන් එකතු වෙන්නේ මොනවද? දෙපස් විඥානයේ ਵਿਚාරය නැහැ. එහෙනම් අතනින් 44 විතරයි. ප්‍රථම ධානයේ යෙදෙන ටිකේ ඔකගෙම යෙදෙනවා. එහෙනම් ඉස්සෙල් 55ක් කිව්වනේ අපි 11ක් කියලා. එතකොට එහෙනම් මේ 55ේම ਵਿਚාරයත් යෙදෙනවා. ඊට අමතරව දෙවෙනි ධාන සිත් ටික හම්බ වෙනවා. දෙවෙනි ධාන සිත් ටිකක් එකතු වෙන්නේ මොනවෙන්ද? රූපාවචර පැත්තෙන් 3යි නේද? ලෝකෝත්තර පැත්තේ 8යි. ආය තව 11ක් එකතු වෙනවා. ඒ 11 එකතු වෙනකොට එතකොට කොච්චරද? එහෙමනම් ආය එතන වැටෙනවා. විතක්කය යෙදෙන සිත් අර 55 11යි 66ක්. හරිද? එතකොට බලන්න විතක්කනේ ਵਿਚාරය. ਵਿਚාරය යෙදෙන සිත් අතනින් 55යි මේ 11යි 66ක් යදෙනවා ਵਿਚාරය යදෙන සිත් 66ක් යදෙනවා ඊළඟට අපි ඊයේ කතා කරා අපි ඊයේ ඉරිදා කතා කරා අදිමෝක්ඛය කියලා කියන්නේ අරමුණ විනිශ්චය කිරීමේ ස්වභාවයක් තියෙන සිත්වලටයි ඒ අදිමෝක්ඛය කියන චෛතසිකය ඒ වගේ චෛතසිකයක් අරමුණ විනිශ්චය කරන ස්වභාවයක් ඒකෙදි අකුසල් සිත් 12ක් අපි දන්නවා අකුසල් සිත් 12න් විචිකිච්ඡා සිත ඇරෙන්න අනිත් සිත් 11ම හේදෙනවා හරිද ඒ 11ම යෙදෙනවා. ඊට පස්සේ දෙපස් විඥානයේ යෙදෙන්නේ නැහැ. ඒතර විචිකිච්ඡාසිතේ යෙදෙන්නේ නැහැ. දෙපස් විඥානයේ යෙදෙන්නේ නැහැ. ඔය ටික විතරයි නොයෙදෙන සිත්. මේ මොකද්ද? අදිමෝක්ෂය. විතක්ක, විචාර, අදිමෝක්ෂය. ඉතින් මතක තියාගන්න පහසුයි. දෙපස් විඥානයේ අරමුණු විනිශ්චය කරන ස්වභාවයක් නැහැ. විචිකිච්ඡා සහගත සිතේ අරමුණු වෙනස් මේ හොයන ස්වභාවයක් නැහැ. එහෙනම් නොයෙදෙන සිත් ඔය ටික විතරයි. එහෙනම් නොයෙදෙන සිත් 11යි. මේක ධ්‍යාන අංගයක් නෙවෙයි හින්දා හරිද? අර සිත් 121 කියලා ගන්න ඕනේ නැහැ. 121 කියලා ගත්තොත් මේ 11 යෙදෙන්නේ නැහැ. එහෙනම් 110කම යෙදෙනවා. 89 කියලා ගත්තොත් මේ 11 යෙදෙන්නේ නැහැ. එහෙනම් 78ක යෙදෙනවා. ඇයි අපි 89යි 89යි 121 තියෙන වෙනස මොකද්ද කියලා මම පැහැදිලි කරලා දීලා තියෙනවා. කිසි වෙනසක් නැහැ. ධ්‍යාන අංග ගැන කතා කරනකොට ධ්‍යාන අංගවල තියෙන විතක්ක විචාර ප්‍රීති සුඛ වගේ චෛතසිකයන් ගැන කතා කරනකොට ධ්‍යාන පහේ වෙනස්කම් අනුව ඒවා බෙදෙනවා වෙනස් වෙන හින්දා 40 ගැන සලකන්න වෙනවා. හරිද? ඒ 40ම 40 විදිහට සලකන්නේ නැතුව 8ක් විදිහට මොනවද 8? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගසිත සහ ඵලසිත. හතරවරක් දෙක 8යි. ඒ 8 වැඩි වෙනවා ප්‍රථම අධ්‍යාන, ဒုတိ ය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන, පංචම අධ්‍යාන. අටවර පහ 40යි. එතකොට ධානාංගයක් නෙවේ නම් මේ චෛතසිකය අර පස් ආකාරයකින් බෙදලා වෙන් කරන්න ඕනේ නැහැ. නේද? ඒකින්ද අපි ඒක 8යි කියලා අරගෙන විශ්ලේෂණය කරනවා. කාට හරි මේක පැටලෙනවා නම් ඍජුවම අපි ගන්නවා 121යි කියලා. එතකොට 121 එකෙන් මේ 11 අඩු වුණාම 110ක 110ක මේක යෙදෙනවා මොකක්ද අභිමෝක්ෂය කියන එක. ඊළඟට අපි කතා කරා වීරිය කියන එක. වීරිය නොයදෙන සිත්ති කතා කරනවා ඒක අපිට පහසු වුණා. ඒ කියන්නේ කුසල පැත්තෙන් හෝ අකුසල පැත්තෙන් දෙපැත්තෙම එකක් නෙමෙයි වීරිය කියලා කියන්නේ. ඒතර පංචද්වාරා වජ්ජන සිතේ යෙදෙන්නේ නැහැ. අපි කලින් කතා කරපු දෙපස් විඥානවල යෙදෙන්නේ නැහැ. ඊළඟට අරමුණ පිළිගන්නා සිත කියලා කියන සම්පරිච්ඡන සිත් දෙකක් තියෙනවා. ඒ දෙකේ යෙදෙන්නේ නැහැ. අරමුණ තීරණය කරනවා කියන සිතේ එද හරියට නිකම් පිළිගන්නවා හා තීරණය කරන කවුරු හරි ඉන්නවා අපි ඔය කතා කරානේ කවුරු හරි පිළිගැනීමේ නිලධාරී කෙනෙක් ඉන්නවා හරිද එන පුද්ගලයා පිළිගන්නේ යා හරිද ඊළඟට තෝරණෙක් කෙනෙකුත් ඉන්නවා මෙයා මෙයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා තෝරණෙක් කෙනෙක් ඉන්නවා එතන පිළිගැනීමෙන් පස්සේ එයාත් හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා තෝරනවා එතකොට මේ දෙන්නට මෙයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද මෙයාට මොනවද කරන්නේ මෙයා කොයි පැතරද එක්කන් යන්නේ මොකුත් වැඩක් නැහැ. එතනින් එහා කට්ටිය තමයි ඒව කරන්නේ. එහෙම හිතන්නකෝ. ආයතනයක ඉන්නවා පිළිගැනීමේ නිලධාරියෙකුයි පිළිගත්තට පස්සේ එයා කවුද කියලා හොයලා තෝරලා යොමු කරන එක්කෙනෙක් ඉන්නවා. ඊළඟම ඉන්න කෙනෙකුට යොමු කරනවා. ඒතකොට ඒ දෙන්නට කිසිම විදියකින් උත්සාහයක් වීරයක් ඕනද? අපෝ මෙයා හොඳයි ඒව අදාළ නැහැ. එයාට තියෙන්නේ මොකද්ද? අරයා ආයිබෝවන් කියලා පිළිගත්තා. මෙයා අපි හිතමු තෝරනවා කියන නම අහලා ලියාගන්න එක්කෙනා කියලා. එයාලට ඒක අදාළ නැහැ. එතනින් එහාට තමයි නම ආවේ කොහෙන්ද කියලා ලියලා තැනකට දෙනවා. ඒ දුන්න කෙනා තමයි එතකොට තියෙන්නේ ඉතිරි වැටි කොහෙද අරයි යන්නේ කියලා මහන්සි වෙන්න තියෙන්නේ එයාට. අන්න ඒ වගේ මේ සම්පටිච්ඡන සිත කියලා කියන්නේ අරමුණ පිළිගන්නා වූ සිත. ඒක කරන පිළිගැනීමේ කෘත්‍යය විතරයි. සම්තිර්ණ සිත කියලා කියන්නේ අරමුණ තීරණය කරන සිත. ඉතින් මේ දෙන්නට වීරිය දෙන්නේ නැහැ. එහෙනම් පංචද්වාර වජ්ජන සිතට වීරයක් ආශ්‍රය වෙන්නේ නැහැ. දෙපස් විඥාන වලට වීරිය දෙන්නේ නැහැ. සම්පටිච්චන සිත් දෙකයි, ඒ දෙකේ දෙන්නේ නැහැ. සම්තිර්ණ සිත් තුනයි, ඒ තුනේ දෙන්නේ නැහැ. ඔක්කොම සිත් 16යි. හරිද? ඔක්කොම සිත් 16යි. එහෙමනම් ඒ 16 දෙන්නේ නැත්නම් ඉතිරි ඔක්කොගේම අකුසල් සිත් 12 යෙදෙනවා, මනෝද්වාර වජ්ජන සිතේ යෙදෙනවා, හසිතුපාද සිතේ යෙදෙනවා, කාමසෝබන සිත් 24 යෙදෙනවා. ඊළඟට අරූපාවචර සිත් 15යි රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි ලෝකෝත්තර සිත් අන්න 8යි කියලා ගත්තොත් 40යි කියලා ගත්තොත් 121යි ඔක්කොම සිත් 8යි කියලා ගත්තොත් 89යි එහෙනම් 8යි කියලා ගත්තාම මෙතන 89න් අර නොයදෙන සිත් 16 16 මොනවද දෙපස් විඥාන සම්තිරණ සම්පටිච්ඡන සහ පංචද්වාර වදන ඒ සිත් වල දෙන්නේ එහෙනම් සිත් ගන්න 70 3යි. ඕක ගාන නේද වැදගත් වෙන්නේ. හරිද? මට ඉතර තිබ්බ ප්‍රශ්නයක් තමයි ඔය වගේ ගණන් කියද්දී අප්පෝ මොකටද අප්පා නිවන් දකින්න බෑ ගණන් කතා කර කර ඉන්න ඕනේ මේ මොන විකාර වැඩක්ද කියලා හිතෙනවා. ගාන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ගාන ගැන අපි කතා කරන්නේ ඇයි? යෙදෙන නොයෙදෙන ඒවා මොනවද කියලා තේරුම් ගන්න. හරිද? ඒකත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? දැන් ඕක අහගෙන ඉන්න කෙනෙකුට ලොකු කුසල් සිතක් හදා ගන්න පුළුවන් ඕනනම් අහගෙන ඉන්න කෙනෙකුට කුසල් සිතක් හදා ගන්න පුළුවන්. හරිද මොකද මම මේ කතා කරන්නේ ලොකු අභිධර්ම දැනුමක් ඇතුව නෙවෙයි කියලා මම කියනවා නමුත් දන්න ටිකෙන් අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන් අහගෙන ඉන්න කෙනෙකුට තේරෙන්න ඕන මේ කතා කරන්නේ කවුරු ගැනද මං ගැන මගේ සිත සහ චෛතසිකයන් ගැන එතකොට මේ නාඩගම් නටන මගේ ක්‍රියාකාරීත්වය මේ වගේ එකක් නේද හරිද මාව රූකඩයක් නැට වෙනවා වාගේ නැට වෙන්නේ මේ වගේ මේ ක්‍රියාකාරීත්වයක් ඇතුලේ තියලා මමවත් දන්නවද අඩුම ගානේ මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් මේ කසේ තියෙනවා කියලා. එතකොට හරියට මම මොකක් වගේද? මං කාර් එකක් වගේ. කාර් එක දන්නේ ඇන්ජිමක් තියෙනවා කියලා. නේද? ඇන්ජිම හදපු කෙනා දන්නෙත් නැහැ. හැබැයි යනවා. නේද? මේකත් හරියට කාර් එකක් වගේ යනවා. ගියාට මේකට යන්න මුල් වෙන්නේ මොනවද? කාර් එක අඩුම ගානේ දන්නේ නැහැ. ඉන්ධනයි මේකට ආසන්නම හේතුව කියලා. නේද? පදවන්නා තමයි මෙහෙවන්නේ කියලා දන්නේ නැහැ කාර් එක. නේද? මොකක්වත් දන්නේ නැහැ. ඒ වගේ තමයි අපිත් කොළු ගෙඩියක් තිබ්බට මේක කාරක වගේ හැට මෙහාට යනවා. මොකක්වත් දන්නේ නැහැ නේද? මොකද්ද මේකේ தත්ත්වය කියලා දන්නේ. ඉතින් අන්න ඒක දැනගන්නකොටම අපිට හිතෙනවා මෙච්චර ලොකු ක්‍රියාකාරීත්වයක් අපි ළඟ තිබිලා තියෙනවා. මම දන්නේවත් නැහැ. එහෙනම් එහෙනම් ඒක මගේ වැඩක්ද? මගේ වැඩක් නෙවෙයි. මගේ අතර ගන්න පුළුවන් වැඩක්ද? ආ ඉන්නකො මේ නීති ටික මම පාලනය කරන්න. හරි ආ බලන්න මම මම තමයි ඊට පස්සේ මම විතක්කයට යන්න දෙන්නේ මේ සිත් වලට විතරයි. කියලා එහෙම නේද? එහෙම වැඩක් මට කරන්න පුළුවන්ද? දැන් මොකක්වත් බෑ. එහෙනම් අනාත්ම ලක්ෂණය මතුවෙනවද නැද්ද? අහගෙන ඉන්නකොට පවා අනාත්ම ලක්ෂණය මතුවෙන්න ඕනේ. හරි ඊළඟට මේ තියෙන ක්‍රියාකාරීත්වයන් ටික දැක්කහම තේරෙනවා මම හැමදාම කියනවා තේ එකක් හදලා දෙනවා අපි කාට හරි. තේකේ රසය සිත එකතු කරපු ටික චෛතසික කියලා හිතන්නකෝ. එයා කියනවා අද නම් තේක හරිම රසයි. මේ රසම තියෙන තව තේකක් මට ඕනේ. හතරයි තේ හදන්න මිශ්‍ර කරේ. නේද? මොනවද? වතුරයි, සීනි, කිරි, තේ කොළයි. ඉතින් දැන් මේ හතර මිශ්‍ර කරපෙකින් තේ කෝප්ප જાති කීයක් හදන්න පුළුවන්ද කියන්නේ බලන්න. මේ හතරක් එක එක ප්‍රමාණයට මිශ්‍ර කරලා එක එක රස තියෙන තේ කොච්චර හදන්න පුළුවන්ද? එහෙනම් මේ චෛතසික ටික ඔක්කොම මිශ්‍ර කරලා හදන සිත් එහෙනම් ඔළුව නරක් වෙනවා. නේද? අපි කොච්චර සිත් පහළ වෙනවද අපිට? ඒකයි නානත්ත් කායා නානත්ත් සංඥා මේකේ තියෙන නානත්වය කොච්චරද? මේක කොච්චර විචිත්‍රවත්ද? සිත කියන්නේ කොච්චර පරාසයකට යනවද කියලා මේ සිත් 121 කියන්නේ පරාස. ඒ වගේ අඩු වැඩි වීම තියෙන සෝමනස්ස සහගත කියලා කියවම සෝමනස්ස සහගත භවයේ අඩු වැඩි වීම තියෙනවා. නේද? ඥාන සම්ප්‍රයුක්ත භවයේ අඩු වැඩි වීම තියෙනවා. එහෙනම් එකම ජා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත කිව්වහම ඔක්කොටම පහළ වෙන්නේ එකම ප්‍රමාණයක සෝමනස්සේද? නැහැ. එහෙනම් මේකේ ලොකු වෙනස්කම් තියෙනවා. මේ තියෙන්නේ ඒ සිත් ඔක්කොම අරගෙන 121ක ගොඩවල් වලට බෙදලායි තියෙන්නේ. ඒකයි කියන්නේ සිත කියලා කියන්නේ ඒ જાතිය සිතක්. ඒ જાතිය සිතක්. නමුත් ඒකේ උස් පහත් ભેදය තියෙනවා. එහෙනම් කොච්චර විශාල පරාසයකට යනවද? එතනින්ම තේරෙනවා අනිත්‍ය ස්වභාවය. එතනින්ම තේරෙනවා අනාත්ම ස්වභාවය. ඉතින් මේ ක්‍රියාකාරීත්වය දැන ගැනීම තමයි අපිට අපිට අත්‍යවශ්‍ය වෙන මේ ක්‍රියාකාරීත්වය දැන ගැනීම. ඊළඟට අපි අවසාන වශයෙන් ඊ කතා කරා ප්‍රීතිය පිළිබඳව. ප්‍රීතිය පිළිබඳව කතා කරපුවාම ලෝභ සිත් 18ක් එනවා තියෙනවා මේ ලෝභ මුල සිත් 8ක් තියෙනවා 8ෙන් හතරක හතරක් සෝමනස්ස සහගතයි. ඒ හතරේ ප්‍රීතිය යෙදෙනවා. ඊළඟට අහේතුක සිත් 18ක් තියෙනවා. මේකේ සෝමනස්ස සහගත සිත් දෙකයි තියෙන්නේ. මොනවද? සෝමනස්ස සහගත සංකීර්ණ සිත සහ සෝමනස්ස සහගත හසිතුපාද සිත. මේ ඔක්කොම කතා කරලා තියෙන දේවල් ආයෙ විග්‍රහ කරන්න ගියොත් අමාරුයි. දැන් එතකොට පොඩ්ඩක් ඕනනම් ලියාගෙන මම හොයන්න ඕනේ. ඉක්මනට බලන්න මොකද්ද මේ සෝමනස්ස සහගත සංකීර්ණ සිත? සංකීර්ණ සිත කියන්නේ මොකද්ද කියලා ආය ආය හොයන්න. හරි පොඩි සටහනක් දාගන්න ඉක්මනට දාගෙන මොකද කියන්නේ ආය හොයනවා. ආය හොයනවා. ආය හොයනවා. එහෙමම හොයපුවා ටික දවසක් යනකොට කියනකොටම කියනකොටම සංඥා වෙනවා. මේක භාෂාවක් හදාරනවා වගේ අපි ධර්ම කියන්නේ කියලා මම මුලින්දම කිව්වා. එතකොට කාමසෝබන සිත් 24යි. ඒ 24න් කුසල් සිත්වල සෝමනස්ස සාගත සිත් 4යි, විපාක සිත්වල 4යි, ක්‍රියා සිත්වල 4යි. එතකොට එතන 12යි. ඊළඟට රූපාවචර සිත්වල ප්‍රීතිය යෙදෙන තැන් තියෙනවා ප්‍රථම අධ්‍යාන, ဒုတိ ය අධ්‍යාන, තෘතිය අධ්‍යාන. එතකොට ඒ වගේ කුසල විපාක ක්‍රියා වෙනකොට තුන්වරක් 3යි 9ක් යදෙනවා. ලෝකෝත්තර සිත්වලත් එහෙනම් තුන්වෙනි ධ්‍යානය දක්වාම යදෙන හින්දා එතනින් එනවා හතරවරක් 3 12ක් වෙනවා මාර්ග සිත්, තව 12ක් වෙනවා ඵල සිත්. එතකොට 24ක් වෙනවා. මේ සිත් ඔක්කොම ටික ගත්තාම 51ක ප්‍රීතිය යදෙනවා. හරිද? ධානාංගයක් හින්දා ඒක අපි 121 ක්‍රමයටම බලන්න ඕනේ. හරි ධානාංගයක් හින්දා බෙදලා යන හින්දා. මොකද සමහර ධ්‍යාන සිත්වල ප්‍රීතිය දෙන්නේ නැහැ. සමහර සිත්වල යෙදෙන හින්දා 40 ක්‍රමයටම ගන්න ඕනේ. එතකොට ඒ 121කින් 51ක ප්‍රීතිය යෙදෙනවා. ඊළඟට 70කම යෙදෙන්නේ නැහැ. හරි වැඩේ තමයි. නේද? 70කම යෙදෙන්නේ නැහැ. මේ සාමාන්‍ය ජීවිතයේ ඊටම අඩුවෙන් තමයි ප්‍රීතිය යෙදෙන සිත් තියෙන්නේ. නේද? ලෝභ මූල සිත් 8න් 4ක යෙදෙන්නේ. අහේතුක සිත් 18න් දෙකක යෙදෙන්නේ ආභසෝබන සිත් 24න් 12ක යෙදෙන්නේ. හරිද? එතකොට සාමාන්‍ය රූපාවචර වලට යන්න ඊට මෙහා යෙදෙන්නේ බොහොම අඩු සිත් ප්‍රමාණයක. ඔය 50 50 ගණන් හැදෙන්නේ ලෝකෝත්තර සිත් එතනම ලෝකෝත්තර සිත් 24ක්ම ඒකේ ලෝකෝත්තර සිත්. අනිත් ඒවා ඊළඟට 12 9ක්ම රූපාවචර සිත්. එතකොට ප්‍රීතිය අඩුයි. නේද? ඒ සමිතියට ළමයි අඩුයි. නේද? ඒ සහන ප්‍රීති සහගත ප්‍රීතිය යෙදෙන සිත්වලට ළමයි අඩුයි ඒක ඉතින් මොකක් හරි කර්ම වේග තමයි නේද හොඳයි ওই දක්වාමත් අපි ගිය ඉරිදා සාකච්ඡා කරා එතකොට අද අපිට කතා කරන්න තියෙන්නේ අද අපි කතා කරන එතකොට විතක්ක ਵਿਚාර අදිමෝක වීරිය ප්‍රීති අවසානික තමයි ඡන්ද කියලා කියන්නේ හරිද එතකොට මේ කතා කරන්නේ අපි හත්වෙනි නීතිය හරිද හත්වෙනි නීතිය ඡන්දය යෙදෙන සිත් ඔක්කොම 69ක් තියෙනවා. නොයෙදෙන සිත් 20ක් තියෙනවා. මේ ගාන ගැන පැටලෙන්න ඕනේ මොනවද කියලා බලාගත්තම අපිට ලේසි. අහේතුක සිත් 18ක් තියෙනවා. ඒ අහේතුක සිත් 18ෙම ඡන්දය යෙදෙන්නේ නැහැ. හරිද? අපි දන්නවා මොනවද අහේතුක සිත් කියලා කියන්නේ කුසල විපාක අකුසල විපාක සහ ක්‍රියා කුසල විපාක අකුසල විපාක සහ ක්‍රියා. ඒ සිත් 18ේම ඡන්දය යෙදෙන්නේ නැහැ. ඊළඟට මෝහ මූල සිත් දෙකක් තියෙනවා. මෝහ මූල සිත් දෙකේ යෙදෙන්නේ නැහැ. හරිද? ඒ ටික ඇරෙන්න ඉතිරි ඔක්කොම සිත්වල යෙදෙනවා. බලන්න හරි ලේසියි එතකොටනේ ඡන්දය නොයෙදෙන සිත්. අහේතුක සිත් 18යි මෝහ මූල සිත් දෙකයි. හරිද? අහේතුක සිත් 18යි මෝහ මූල සිත් දෙකයි. එතකොට බලන්න අපිට පහසුයි පින්වත්නේ මේක තේරුම් ගන්න. එතකොට සිත් 20කේ දෙන්නේ නැහැ 18යි 2යි 20කේ දෙන්නේ නැහැ. මේ ඡන්දය කියලා කියන්නේ ධානාංගයක්ද? නැහැ නේද? ධානාංගයක් නෙවෙයි හින්දා අපිට ඒක 89 ක්‍රමයට ගත්තාම ලේසියි. ඒකින්ද මොකද කරන්නේ? අපි 89න් 20ක් අඩු වුණාම 69කම යෙදෙනවා ඡන්දය. එහෙනම් බලන්න කුසල ඡන්දය, අකුසල ඡන්දය, ඒ කියන්නේ ධානසිත ඔක්කගේම යෙදෙනවා. ඒතර ඔන්න කියන්න පුළුවන් ධානසිත ඔක්කගේම යෙදෙනවා. හරිද අහේතුක සිත් ඇරෙන්න බලන්න අරගෙන දැන් තේරෙනවා අහේතුක දැන් අපිට හොඳ ලස්සනට මේ කතා කරන්න පුළුවන් කතා කරද්දී ඡන්දය කියන්නේ කැමැත්ත කියන එක ඡන්දේ ලෝභය අපි චෛතසික ගැන කතා කරද්දී මතකද ඡන්දේ සහ ලෝභයේ වෙනස කතා කරා නේද ඡන්දේ විතක අකුසලයක් වෙනවා විතක කුසලයක් වෙනවා කුසලයේත් යෙදෙනවා අකුසලයේත් යෙදෙනවා නමුත් ලෝභය ලෝභය කවදාකවත් කුසලයක් වෙන්නේ නැහැ එහෙනම් අපිට ලස්සනට විග්‍රහ කරන්න පුළුවන් අපේ පින්වන්ත අයට දැන් සමහර අය කියන නිවන් දකින්න තියෙන කැමැත්ත තයින් කරන්න ඕනේ නිවන් දකින්න තියෙන කැමැත්තත් අයින් කරන්න. ඔහොම කියනවද නැද්ද? ඕන තරම් තියෙන නිවන් දකින්න තියෙන කැමැත්ත තණ්හාවක්නේ. ඒ තණ්හාවත් අයින් වෙන්න ඕන කියනවා. එහෙමද? නිවන් දකින්න තියෙන කැමැත්ත මොන ඡන්දයක්ද? කුසල ඡන්දයක්. ඒක තමයි මාව නිවන දක්වා අරගෙන යන්නේ. එහෙනම් එහෙනම් ලෝභය කවදාකවත් නිවන් දකින්න තියෙන ලෝභය කියලා අපිට කවදාකවත් කතා කරන්න බෑ. ලෝභ කියලා කිව්වහම ඒක අපි මතකද ගත්ත උදාහරණය දැලිතලෙහි දැලිතල වස්ත්‍රයේහි මෙන්. ඒ කියන්නේ මේ මේ ඇඳුමකට දැලිතලක් වැටුනොත් ඒක අල්ලගෙන තියෙන්නේ. නමුත් ඇඳුමයි තෙලුයි දෙක එකක් වෙන්නේ නෑ. නමුත් ගලවන්න බෑ. අන්න ඒ වගේ තමයි අපේ සිත් දැවිලි, තැවිලි, පිච්චිලි සහිතව පංචකාම සම්පත්තියේ ඇලෙමින් තියෙනවා. නේද? අන්න ඒ ඇලෙමින් තියෙන. එතකොට ඒ ඒ ඇලීමත් එක්ක ඒ සිතත් එක්ක අපිට එනවා දැවිලි තැවිලි එනවා. හරි රත් විලි එනවා. අන්න එහෙම එකක් නෙවෙයි ඡන්දය කියලා කියන්නේ. ඒතර ඡන්දය කියලා කියන එක එතකොට කුසලයක් එක්කත් යදෙනවා අකුසලයක් එක්ක යදෙනවා. ලෝභය කියන්නේ එකක් ඡන්දය කියන්නේ වෙන එකක්. හැබැයි දැන් එතකොට අපිට කියන්න පුළුවන් අපූර්වට බය නැතුව අහේතුක සිත් 18යි මෝහ මූල සිත් දෙකේ යරෙන්න අනිත් හැම සිතකම ඡන්දය යදෙනවා. හරිද? එතකොට කාමසෝබන සිත් කියලා කියන තියෙන කුසල පැත්තේ තියෙන සියලුම සිත්වල එහෙනම් ඡන්දය තියෙනවා. හරිද? 24ක් තියෙනවානේ. 24ෙම ඡන්දය තියෙනවා. ඊළඟට අකුසල සිත්වල මෝහ මූල සිත් දෙක ඇරෙන්න ඉතිරි 10ම. ලෝභ මූල සිත් 8යි, දේශ මූල සිත් 2යි. ඒ 10ම ඡන්දය තියෙනවා. අන්න වැඩි. නේද? දැන් අපි දන්නවා ඒතර කතන්දරේ ටික ඔක්කොම. නේද? අපේ සිත් පහළ වෙනකොට අපිට ඡන්දය ගැන කියන්න පුළුවන්. මෙන්න මෙහෙමයි. මෝහ මූල දෙකේ විතරයි දෙන්නේ නැත්තේ. සහ හේතුක සිත් ටිකේ විතරයි. ඊළඟට එතනින් එහාට තියෙන රූපාවචර අරූපාවචර ලෝකෝත්තර හැම එකෙම ඡන්දය ඡන්දය කියන চৈতසිකය යෙදෙනවා. හරිද? එතකොට දැන් අපි නීති හතක් කතා කරලා ඉවරයි. ඔක්කොම නීති ටික සම්ප්‍රයෝග ණය. නැත්තම් සම්ප්‍රයෝග නීති ඔක්කොම 16යි. හරිද? හතක්ම ඉවරයි දැන්. තව එහෙම තව නවයක්ම තියෙනවා. නේද? හොඳයි. ඊළඟට අපි යනවා අකුසල රාශියට යන් අද දවසේ අකුසල රාශිය ගත්තාම අපි දන්නවා මොනවද අකුසල චෛතසික අකුසල ළමයි ටික. හරිද? ඒ කට්ටිය කොයි කොයි සමිතියද හදලා තියෙන්නේ කියලා ඉක්මනට බලමු. හරි මේ කට්ටිය අපි කොටස් හතරකට බෙදනවා සාමාන්‍යයෙන් ගත්තාම අපි කලින් කතා කරා ඒ කට්ටියට තියෙන්නේ නීති නීති පහයි තියෙන්නේ. එහෙනම් මේ කට්ටිය කොටස් වලට බෙදෙනවා. එකක් තමයි පළවෙනියෙන්ම තියෙනවා මෝහය, අහිරිකය, අනෝතප්පේ, උද්දච්චය. මෝහය අරිහිකය අනෝතප්පි උද්දච්චය කියන එක මෝහයෙන් පටන් ගන්න හින්දා කියනවා එකට මෝහ චතුස්කය කියලා. මතක තියාගන්න දෙසි. හරිද? මෝහය, අහිරිකය, අනුතප්පය, උද්ධච්චය. ඊළඟට ලෝභ, ditthi, මාන්න. ඒක ලේසින්නේ නිකන් ළඟින් යන වචන නේද අපි අහලා තියෙන ලෝභය, ditthi, මාන්නය. අන්න ඒ ටිකට කියනවා ලෝභ ත්‍රිකය කියලා. හරි? ඊළඟට තියෙනවා දෝෂ, ඒ කියන්නේ දේශය, ඊර්ෂ්‍යාව, මසුරුකම, මච්චරිය සහ කුක්කුච්චය. හරිද? එතකොට අන්න ඒ හතරට කියනවා දෝෂ චතුස්කය කියලා. එහෙනම් දැන් මොනවද? මෝහ චතුස්කය, ලෝභ ත්‍රිකය, දෝෂ චතුස්කය. ඊට පස්සේ තීන මිද්ද දෙක එකට ගන්නවා, විචිකිච්ඡා වෙනම ගන්නවා. එතකොට කොටස් පහයි. අතන ගොඩවල් තුනයි තීන මිද්ද දෙක එකට ගත්තා විචිකිච්ඡා. අන්න එතකොට දැන් ගොඩවල් පහකට බෙදුවා. හරිද? මේ අකුසල 14 ගොඩවල් පහකට බෙදුවා. අන්නේ ගොඩවල් පහට නීති පහක් තියෙනවා. හරිද? දැන් ලේසි වෙනවා. දැන් මේ පහ ඉගෙන ගත්ත ගමන් අපේ ගාන ටිකක් අඩු වෙනවා. ආයතනෙ චුට්ටයි. නේද? ඒ පහට නීති පහක් තියෙනවා. එහෙනම් බලමු පළවෙනි එක. මෝහ චතුස්කයට තියෙන පළවෙනි නීතිය තමයි මෝහ චතුස්කයට අපි කියනවා මෝහය අහිරික අනවතප්ප උද්ධච්ච කියන චෛතසිකයන් අකුසල සිත් ඔක ගේම යදෙනවා. අකුසල සිත් 12ම යදෙනවා. හරිද? අපි දන්නවනේ අකුසල සිත් තියෙන 12යි. අන්න ඒකින්ද ඒ කටියට නමකුත් දාලා තියෙනවා තව නමක්. හරිද? සබ්බා කුසල සාධාරණ කියලා. ඒ ළමයි ටික එකතු කරලා අපි ළමයි හතර දෙනා එකතු කරලා මෙයාට නමක් දැම්මා. සබ්බා කුසල සාධාරණ. සියලු අකුසල සිත් වලට සාධාරණ වේදන එක. මෝහය, අහිරිකය, අනුතප්පය, උද්දච්චය කියන එක. දැන් බලන්න ඕක ඔය ටික දන්නවනම් ඉස්මතු කරගන්න පුළුවන් කාරණා ගොඩක් තියෙනවා. හොයන්න ඕනේ. හරිද? හැම අකුසල සිතක් එක්කම මෝහය ඇත්ත වසන් කරන ගතිය තියෙනවා. අප්පච්චි ඒ කියන්නේ අපි දන්න ඇත්තත් වැහෙනවා අකුසලයක් එක්ක. පාපයට බය නැතිකම තියෙනවා. පාපයට ලැජ්ජාව නැතිකම කියන කෘත්‍ය સિદ્ધ කරන පාපයට ලැජ්ජා නැතිකම කියන කාරණාව સિદ્ધ කරන්න එතන හරියට නිකන් තේකට සීනි වැඩි වුණොත් පැණි රහ වැඩි වෙනවා රසයේ නේද තේකේ කහට රස වැඩි කරන්න නම් කහට වැඩි වෙන්න ඕන කහට යෙදුනොත් නේද අර ඊට වැඩිය හොඳ උදාහරණයක් තමයි ගොම වීදුරුවට කිරි වීදුරුවට ගොම බින්දුවක් වැටුණා වගේ ඒ කියන්නේ මේ හැම අකුසල සිතක් එක්කම මෙන්න මේ පාපයට බය නැතිකම තියෙනවා. පාපයට ලැජ්ජා නැතිකම යෙදලා තියෙනවා. මම මතක ඇති ධර්මයේ දේශනා කරනකොට මේ අත්ංගෙන් අහනවා ළමයෙකුට තියෙන ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? ආදරය කියන්නේ අකුසලයක් ලෝභයක් ඇතන තියෙනවා. ඒකේ තියෙන ලැජ්ජා නැතිකම මොකද්ද? ඒ ලැජ්ජා නැතිකම තියෙනවා කියලා කියන්නේ ඒකේ තියෙන ලැජ්ජා නැතිකම මොකද්ද? ළමයෙකුට ආදරය කරනවා කියන්නේ ලැජ්ජා නැති වැඩක්ද? ඒ කියන්නේ ලැජ්ජා නැතිකම. ලැජ්ජා නැති වැඩක්ද? ළමයෙකුට ආදරය කිරීම තුළ ලැජ්ජා නැතිකමක් තියෙනවද? කියාගන්න බෑ අපිට නේද? අපි අපි ගැන දන්නේ නැහැ. එතකොට හිතනවා අපිට ධර්මය ගැන සැක හිතෙනවා. මම මෙහෙම අහනවා. ආදරය කියන එක හැමදාම අපිව රිදවන එකක්ද නැද්ද? නේද? පැහැදිලිවම කවුරු හරි මාව දිගටම දිගටම රිදවනවා. අපි හිතමු යම් ස්ත්‍රියක් ඉන්නවා. ඒ ස්ත්‍රියව දිගට මෙයාගේ ස්වාම පුරුෂයා එයාව රවට්ට රවට්ට රිදවනවා. හරිද? අන්තිමට එයා ඒත් මොකද කරන්නේ? ඒත් මොකද කරන්නේ? අරයට හැම වෙලෙම සමාව දෙනවා. පළවෙනි සැරේ දුන්නා, දෙවෙනි සැරේ දුන්නා, තුන්වෙනි සැරේ දුන්නා. නෑ මේ සැරේ හරියයි, මේ සැරේ හරියයි කිය කිය ආයෙ සැරේ සමාව දෙනවා. ඒක දැක්කම අපි මොකද කියන්නේ? මේ උන්දට ලැජ්ජා නැහැ කියලා. හරිද? අපි දන්න දවසේ ඉඳලා අපි හෝ අනුන්ගේ ඔක්කොම ගත්තාම ආදරය නිසා රිදිච්ච ආයද නැද්ද රිදෙනවද නැද්ද ඒක ස්වභාවයක ලෝක ස්වභාවය මේ ආදරය කියන්නේ අපි 아무තු විශ්වාසයක් ඇති කරගන්නවා එක්තරා එක කෙනෙක් ගැන එක දෙයක් ගැන ඒකින්ද හොඳට රිදව ගන්නවා මොකද කවදාකවත් ගලප ගන්න බෑනේ හැමදේම වෙනස් වෙනවනේ රිදෙනවද නැද්ද එහෙනම් එච්චර රිදි රිදි පීඩාවට පත් වෙමින් තියෙද්දී තවත් කෙනෙක් කෙරෙහි ආදරයක් ඇති කරගන්නේ ලැජ්ජාවක් ඇති හින්දාද නැද්ද එහෙනම් එහෙනම් ලෝභය කියන එක අස්සේ ලැජ්ජ නැතිකම තියනවද නැද්ද? තියෙනවා. නේද? ආදරය කියන එක අස්සේ දරුවෙකුට හරි අපි ආදරය කරනවා නම් දැඩිව තණ්හාවකින් එතන එහෙනම් පාපයට ලැජ්ජ නැතිකම තියෙන පාපය කියන්නේ එතන අකුසලයේ ලැජ්ජා නැහැ. ඊළඟ බය නැතිකම. ඔව් පැහැදිලිවම සසර අපි මෙච්චර මේ මෙච්චර දුක් විඳින මේ ශරීර උස්සගෙන මේ යන්න වෙලා තියන්නේ ඇයි? ඔව් ඔය තියෙන තණ්හාව දරුවෝ කෙරෙහි තියෙන තණ්හාව මාව සතර අරයි යනවා. මගේ මරණයෙන් පස්සේ මට මෙහි ඉන්න මේ දරුවෝ ටික අහිමි වෙනවා. හැබැයි ඒ අහිමි වුණාට ඒ දරුවෝ නිසා මගේ හිතේ ඇතිවෙච්ච රූප දකින්න ඕනේ, ශබ්ද අහන්න ඕනේ කියලා නේද? දරුවන්ගේ රූප, දරුවන්ගේ ශබ්ද කියලා. එහෙම ආපු රූප කෙරෙහි ඇතිවෙච්ච තණ්හාව, ශබ්ද කෙරෙහි ඇතිවෙච්ච තණ්හාව ඉතුරු වෙද්දී මගේ දරුවෝ ටික මට අහිමි කරනවා මරණයේදී. හැබැයි තණ්හාව අන්න ඒ තණ්හාව බලයෙන් තණ්හාවේ වේගයෙන් මොකද කරන්නේ? ආය ඇහැක් ආය කනක් ආය නාහයක් ආය දිවක් ආය ශරීරයක් හම්බ වෙනවා ඒ ඒ ශරීරවල ඉතින් දැනටත් වැඩිය වැඩියෙන් දේවලුත් හම්බ වෙනවා අපිට හොටවල් වලිගවල් නේද <laughs> ඒ වගේ දේවලුත් හම්බ වෙනවා ඉතින් එහෙනම් ඒක වෙයි කියලා බය නැහැ මට ඒ බය නැතුව මොකද කරන්නේ ඒක තමයි අකුසලේ හැටි අකුසලේ මේ මේ කියන ඇත්ත අපි දන්නවා ඒක වැහෙනවා හරි ඊළඟට ওই වගේ පාපයට බය නැතිකම ලැජ්ජාවසල් හැම නිමේෂයකම නොසන්සුන්කම ඇති කරනවා හරිද එහෙනම් අපිට තේරෙන්න ඕන හොඳටම මේ සබ්බා සබ්බා කුසල සාධාරණ චෛතසිකයන් වල තියෙන ගැටලුකාරී తত্ত্বය එහෙනම් අපේ සියේ සිත් හැම සිත්කම යෙදෙනවා අන්න ඒක තමයි ඒකේ පළවෙනි නීතිය හරිද එහෙනම් අපි දැන් 8 වෙනි නීතිය ඉගෙන ගත්තා හරිද ඊළඟට ඒකත් එක්කම ඊළඟ එකටත් යන් අපි ඊළඟ තමයි ලෝභ ත්‍රිකය ගත්තාම ලෝභ ත්‍රිකයේ තියෙන්නේ ලෝභ ත්‍රිකය කියන මේ තුන ගත්තහම මේකේ ලෝභය ලෝභ මූල සිත් 8 කියදෙනවා. ලෝභ මූල සිත් 8 ලෝභය දෙනවා. ditthිගත සංප්‍රයුක්ත සිත්වල ditthිය දෙනවා. ditthිගත විප්‍රයුක්ත සිත්වල මාන්නය දෙනවා. හරිද? ලෝභ මූල සිත් 8ෙම ලෝභය දෙනවා. ditthිය දෙන්නේ ditthිගත සංප්‍රයුක්ත සිත් 4ඒ. ditthිගත විප්‍රයුක්ත සිත් 4ඒ දෙන්නේ මාන්නය. හරිද? එහෙනම් ඕක තමයි ලෝභ ත්‍රිකය ගැන අපි දැනගන්න ඕන කාරණා ටික. ඉතින් ඊළඟට ඊළඟට අපි යමු ඕකත් එක්ක ඊළඟට අපි කතා කරේ දෝෂ චතුස්කය කියන එක. දෝෂ චතුස්කය ගත්තම අපිට මතක තියාගන්න පහසු වෙන්න අපි මේක හතර බෙදාගෙන තියෙන්නේ. මේ දෝෂය නැත්තම් දේශය කියන එක යෙදෙන්නේ දේශමූල සිද්දකේ විතරයි. හරිද? දේශ කියන චෛතසිකයේ යෙදෙන්නේ දේශමූල සිද්දකේ යෙදෙනවා. ඊළඟට ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන චෛතසිකයන් යෙදෙන්නේ ඒක දේශමූල සිද්දකත් එක්ක එකට යෙදෙන්නේ නැහැ කියන නීතිය අපි මතක තියාගන්න ඕනේ. එකට යෙදෙන්නේ නැහැ. දේශය දේශයත් එක්ක දේශමූල සිද්දකත් එක්ක එකට ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන ඒවා යෙදෙන්නේ නැහැ. ඊළඟට තීන මිද්ද දෙක අසංකාරික අකුසල් සිත් පහේම තීන මිද්ද දෙක යෙදෙනවා. මම මේක කියන්නේ අද දවසේ කාලේ අපිට දැන් නිමා වෙලා තියෙන්නේ. ඊළඟ දවසේ අපි මේ ටික සාකච්ඡා කරනවා. නමුත් මේ ටික හොඳට බලා ගන්න. හරිද? මේ ටික හොඳට බලා ගන්න මොනවද අපි බලාගත යුතු නීති පහක් තියෙනවා. අපි එකක් ගැන හොඳට කතා කරා. ඒ තමයි මෝහ චතුස්කය කියන ටික සබ්බා සබ්බා කුසල සාධාරණ. සබ්බා කුසල එහෙම නෙවෙයි. සබ්බා කියනකොට එතන තියෙන්නේ සබ්බ කුසල නෙවෙයි. සබ්බා කුසල කියන්නේ සියලුම අකුසල සිත්වල යෙදෙන ලෝභ ත්‍රිකය ගැන අපි මතක තියාගන්න දැනට මේ ගැන කාරණා හොයලා තියාගන්න අපි ඊළඟ ඉරිදා උතරින් පටන් ගන්නවා. නමුත් අර කලින් විස්තරයේ තියෙන නේද අපි කියන්නේ පට්ටන්දරේ කියලා ඉන්න ඕනේ. නේද? නැත්තම් අපිට බෑ මොකටද යන්නේ කියලා කොහෙටද යන්නේ කියලා ඒ විස්තරය කියලා ඉන්න ඕනේ. ඒකින්ද ලෝභ ත්‍රිකය කිව්වහම ලෝභයේ යෙදෙන සිත් ටික තමයි ලෝභ මූල සිත් 8, ditthියේ යෙදෙන සිත් ටික තමයි ditthිගත සිත් සංප්‍රයුක්ත සිත් 4. එතකොට ditthිගත විප්‍රයුක්ත සිත්වල මානෙ යෙදෙනවා ඊළඟට දේශමූල සිත් දෙකෙහි දේශයේ යෙදෙනවා ඊළඟට දේශමූල සිත් දෙකත් එක්ක එකට ඉස්සා මජ්ජරිය කුකුච්ච කියන ඒවා යෙදෙන්නේ නැහැ තීන මිද්දේ යෙදෙනවා අසංකාරික අකුසල් සිත් පහෙහිම අසංකාරික අකුසල් සිත් සසංකාරික අකුසල් සිත් පහෙහිම තීන මිද්දේ යෙදෙනවා ඊළඟට විචිකිච්ඡා සංප්‍රයුක්තය විචිකිච්ඡා සංප්‍රයුක්ත විචිකිච්ඡා විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතේ යෙදෙනවා මේවා තව විස්තරත් එක්ක අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. දැන් එතකොට බෑ කියලා හිතුණා නම් මොකද කරන්න ඕන? බෑ කියලා හිතුණා නම් අමාරුයි කියලා හිතුණා නම් මොකද කරන්න ඕන? නේද බොහෝ දිනක් මගෙන් ඉල්ලීම් කළා තිබ්බ හිමින් කියන්න කියලා. කවදා වෙනකන් කියන්නද? හිමින් කියන්න නෙවෙයි අපි කරන්න ඕනේ නේද? මේ හිමින් කියන එක නෙවෙයි කරන්න ඕනේ මේකෙන් ඔක්කොම මේ කියන කීමෙන් ඔක්කොම ඉගෙන ගන්න ලෑස්තිලා හිටියොත් මේක ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. හරිද මේ කරන්නේ විග්‍රහයක් විතරයි අභිධර්ම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙච්ච කෙනාට මේ පැයෙන් ඔක්කොම කරන්න බෑ අපි මේ ටික වේගෙන් මේකත් මට වේග මදි කියලා තමයි හැම වෙලෙම හිතෙන්නේ මේ හේතුව මගේ දක්ෂතාවයන්නේ අපි මේ පොඩි ටිකක් මේ කතා කරන්නේ එක තැන එක තැන කරක් කරක ඉන්නේ එක තැන කරක් කරක ඉන්නේ මේක අපේ අභිධර්ම දැනුමට රුකුලක් කරගන්න ඕනේ වෙනත් මාර්ගයකින් වෙනත් පොතක් පරිශීලනයෙන් මේ ටික අහගත්තට පස්සේ දැන් අපිට සිත් ගැන, චෛතසික ගැන, සම්ප්‍රයෝග ගැන, නීති ගැන යම්කිසි විවෘත අදහසක් ඇවිල්ලා තියෙනවා. දැන් ඉක්මනටම මොකද කරන්න ඕන? අභිධර්ම පොතක් අරගෙන ඉක්මනට කියවන්න ඉක්මනට බලන්න. එතකොට මේ කියපු ඒවා මොනවද කියලා වැටහෙනවා. නැත්නම් මේකෙදි මේ කියන නම් ඔක්කොමලා දැන් දැන් ලෝභ චතුස්කය ගැන ලියා ගන්න තරම් වෙලාවක් ඉන්නේ නැහැ මේ කියන. මම ලියා ගන්න හිමින් කරන්න ගියොත් එහෙම ලියා ගන්න වේගෙන් කියන්න වෙනවා. නේද? ඒකද මේක දෘශ්‍ය මාධ්‍යයක්. නේද? මේක අපිට පේන දෙයක්. මේකෙදි අපිට ලියලිය ඉන්න වෙලාවක් නැහැ. මේ වටිනා කාලයක් අපේ පින්වන්ත ඇත්තෝ සම්බන්ධ කරගන්නේ මේකට පොතක් පාවිච්චි කරන්ඩ තේරුකාණ චන්දවිමල හාමුදුරන්ගේ නායක හාමුදුරන්ගේ පොතක් අරගෙන බැලුවොත් මේක මොකද මම යන්නේත් ඒ වගේ ක්‍රමයකට හින්දා ඒක මේකත් එක්ක සමගාමී කරගන්න ලේසියි. ඉතින් ඒකින්ද අපි හැමෝටම කියන්නේ මේ කාරණා ටික විමසන්ඩ අභිධර්ම කාරයෙක් වෙන්න. නේද? අපිට පුළුවන් ඒක කරගන්න බැරි වෙන්නේ නැහැ. ඉතින් හැමෝම වෙනුවෙන් අපි බොහොම ප්‍රාර්ථනා කරනවා ධර්මයේ හරය තේරුම් ගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඒ වගේම අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු අපේ පින්නන්ත පිරිසට ඒ ධර්මය ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ අපිත් සමග එකතු වෙලා සාකච්ඡා කරමින් කටයුතු කරපු මේ පින්නන්ත පිරිසගේ දායකත්වය නිසා. ඉතින් ඒ අය මේ අය වෙනුවෙන් අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. බණ කියපු මගේත් බණ අහපු පින්නන්ත අයගේත් හැම කෙනා තුළම දැනෙන සීල පුණ්‍ය ශක්තිය මේ පින්නන්ත අයට අනුමෝදන් වේවා. ඒ අත්තන්ට උතුම් ධර්ම අවබෝධය පිණසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං තුරං රක්ඛන්තු මං පරන්ති.